තවර අර අර ඉසල මහත්මයාගේ මේ කතාවේදී ඔබ වහන්සේ මතක් කරානේ මේ සම්මා දිට්ඨිය නෙමෙයි සම්මා කියන්නේ විරිය සහ සතිය බලවත් කියලා. ඒ කියන්නේ ඒක අර මම මතක හරියට අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරුණු ඒ අටෙන් ප්‍රධාන තුනක් හරියට ඒ ගෲප් වෙන තැනක් තියෙනවානේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය සම්මා විරිය සහ සම්මා සතිය කියන තුන ඒක අවශ්‍ය එහෙම කතාව මම අහලා තිනවා පොඩ්ඩක් ඔබ වහන්සේ මතකද ඒක නෑ ඒ අරිෂ්ඨ මාර්ගයේ සම්මා දිට්ඨි සංකප්ප දෙක තමයි එකට එතකොට සති සමාධි තමයි තව කොටසක් හැටියට එහෙමයි ඒකේ ගොනු කරන්නේ නමුත් එතන ඒ සමාසනද සතිපට්ඨාන මෙතනදී අපි කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනවා ආතාපි සම්පජානෝ සතිමා සතිමා කියන්නේ සිහිය සම්පජානෝ කියේ නොවන ආතාපි කියලා කිව්වේ ඔය කර්ම පාදක වෙනවා ප්‍රමුඛ වෙනවා මේ විදර්ශනා මාර්ගය. එතන තමයි ඒක ඉස්මතු වෙන්නේ. ඒ කරුණු තුන නේ ස්වාමීන් වහන්සේ. ආතාපි සම්පජානෝ සතිමා. හොඳයි හොඳයි. පැහැදිලි.